බුද්ධ සම්පන්න මනසින් මෙතුණත් සැලසීම මතකයේ තියෙන දේශකාශකලා අප මේ භවනාමෙන් බලාපොරොත්තු වන්නේ අපේ සංසාන තුළ තියෙන ක්ලේශ ධර්මයන් නැවත ලෝකදින ආකාරයෙන් ප්‍රහාණය කිරීමට කිරීම බව. ඒ සඳහා අපි එක්කාකාරකින් ඉක්මනට තෝරන සංවර වන්න තෝරනවා. ඒ සංවරයෙන් අතරින් අපි මේ දක්වා ප්‍රකාශ කළේ සීල සමනලයක් ඒකම අනුයුක්ත වූ ඉන්ද්‍රිය සංවරයක් උපපත්ව සති සංවරය සහ කාන්තියේ වස්කාන්තිය ඉන්ද්‍රිය කියන ඉතිරි සංවර ගැනයි අප ප්‍රකාශ කළේ මේ ලක්ෂණ. අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඥාන සංවරය පිළිබඳව. අද මේ මෙතන මුතුන් කලින් වගේ දේ ටිකක් ගැඹුරු වන්නට පුළුවන් දේශනාව. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ ගෝචර වන්නේ. ප්‍රඥාව අදවයන මොනවා. මේ කීපව සංවර වීම නිසා අවශ්‍ය වෙන අපේ ක්ලේශ ප්‍රහාණය සඳහා ඒ හික්මන ආකාරයෙන් අප භවනා කියලා කතා කරන්නේ ඉතින් හික්මන ආකාරයයි. එතකොට අපි එකම අපට හමුවන සෑම අරමුණක් තුළදී බොහෝ විට මේ කිසිම කලින් කවර ආකාරයකින් හෝ අපට සම්වරවන්නට පුළුවන් වෙනවා. අප උදාහරණයක් කරගෙන කියොත් මේ කතාව මෙයාට පැහැදිලිව තේරුම් ගන්නට හැකියි ඇති. අපි හිතමු කවුරු හරි අපට දෝෂාරෝපණය කරනවා අපට වඩා දුර්වල කෙනෙක් ඒ කියන්නේ අපට ශක්තිමත්කම යොමුතෝරන පහළ වීමකෝ එහෙම නැත්නම් ප්‍රති වචන ප්‍රකාශ කිරීමකෝ අපශක්තිමත්. එවන් දුබල කෙනෙක් අපට දෝෂාරෝපණය කරනවා බඳිනවා. මේදී ඉන්ද්‍රිය සංවරය සීල සංවරය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. සීලේක පුරුෂලා සිටින කෙනෙක් නම් ඉතිහාසය පරසාවාචාර්ය නම් සංකප්පදාස සමාජාව කියලා කියනවා. සංසාරාත වේමණිය සිතාපන සමාධියන්ත එතකොට මේ පරුෂ වචනයන්ගෙන් ගෙනෙන්නේ ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා මේක සියපත් කරලා මම මේ ශික්ෂාපදය සමාදන් වෙලා තියෙනවා ඒක නිසා මම පරුෂ වචන කියන්නේ වලසුනායි කියලා සංවර වෙන්න පුළුවන් කෙනෙකුට තමත් කෙනෙකුට මෙතන කාය සංවර වචී සංවර මනෝ සංවර කියලා සංවර තුනක් තියෙනවා මගේ වචනේ සංවර කරගන්න ඕනේ කියලා හිතලා ඒකට සත්‍ය වචනයක් කියන්නේ නැතුව දෝෂාරෝපණය කරන්නේ නැතුව අපට සංවර වන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම අපට විශාල කුසලයක් අත්පත් වෙනවා. විශේෂයෙන්ම විරතිය ප්‍රධාන වෙනතිය කියන්නේ වෙන්නේ කියන එක. අපසලයන්ගෙන් ඈත් වීම. ඒ අපසලයන්ගෙන් ඈත් වීමේ ක්‍රියාවලිය තුළදී යොදසයිසිකේ කියන්නේ සායිසික ධර්මය තමයි ප්‍රමුඛ වන්නේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන. තවත් කෙනෙකුට අවශ්‍ය නම් සති සංවරයේ මේ අවස්ථාවේදී පුදුමෙන්න පුළුවන්. අර ඇසින ශබ්දයේ දිශස සිතෙන් බලන්න ඇසින ඇසින ඇසින ආශ්‍රයපත් කරනවා. නැත්නම් ඒක දැනෙන ආකාරය පිටට වැටෙන ආකාරය හිතාගෙන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා නැත්නම් ශබ්දය ශබ්දය කියලා මෙනෙහි කරනවා මේ කවර ආකාරයෙන් මෙනෙහි කරලා එහිදී අපේ ශක්තිය පිළිදෙනවා ප්‍රමුඛ වන්නේ ශක්තිය කියන සායුෂික ධර්මය. එහිදී අපේ සිතේ කුසල සම්මය ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් ශක්තිය සෑම කුසලයකම යෙදෙන ධර්මයක්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් කරන්නට පුළුවන් ඉවසීමක් අර කියන බන්නා ඉලක්ෂණ ඉලක්ෂණ ඉලක්ෂණ මම ඉලක්ෂණ ඉලක්ෂණ ඉලක්ෂණ කියලා සංවරවන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මාර්ගීය සත්‍ය ප්‍රකාශ කළ පරිදි නීල සංවරය සංවර වීමට නීල සංවරයේ විස්තර පොඳුරා පිටීවා උපන්න කුසල දාන අපසල දාන නීපදීමට උපන් අපසල දාන ප්‍රහාණය කිරීමට දෝපන්න අපසල දාන නීපදීමට උත්සාහ ගන්නවා. මේකේ අපේ සෙත්වල නෝපන් අකුසල ධර්ම උපදින්න තියෙනවා සම්හාරට උපදීගෙන එනවා අකුසල ධර්ම. මේක දීර්ඝය ඇති කරන්නේ නැහැ මේ කුසල අකුසල වලට ඇතුළේම ඉඳ දෙන්නේ නැහැ කියලා. මේක දැන් අපේ සිත සංවර කරගන්නට හිතමා ගන්නට අපිට පුළුවන් වෙනවා. මේ සෑම අවස්ථාවකදී හිතන වඩා ඒකාමත්ම සුදුසුවන්නේ ප්‍රබල වශයෙන් අපේ සිත් තුළ කුසල ජනිත වන්නේ ඥාන සංවරය තුළ සංවර වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඥාන සංවරය තමයි විදර්ශනා භාවනාව කියන්නේ. ඒක හැබැයි හැම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රඥාව අධිකයෙන්කට පමණයි ඒක කරන්න පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් ඥාන සංවරය සෑම කෙනෙකුටම වගේ සුළු වශයෙන් කරන්නට පුළුවන්. ඒ ඥානය කියන එක තමයි බුදු පියාණන් වහන්සේ මේ මාසා ඉදිපාඩි කියලා වදාළේ ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ප්‍රඥා බල කියලා සම්මවිතේ සංවර්ධන්නේ කියලා සම්මා දිට්ඨිය කියලා වදාළා. සාමාන්‍ය වශයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා විසින් කළ යුත්තේ අත්‍යවශ්‍ය කුසල කුසල ධර්මා සාවජානවජ්ජා ධර්මා සීලප්පණේසා ධර්මා මහණෙනි මේ කුසල් ධර්ම තියෙනවා අකුසල් ධර්ම තියෙනවා සාවජ්‍ය අනවජ්‍ය වැරදි ශාන්ත ධර්ම තියෙනවා නිවැරදිව ධර්ම තියෙනවා හේනක් ප්‍රණීතා ධම්මා හේනව ධර්ම තියෙනවා ප්‍රණීතව ධර්ම තියෙනවා මේ හේනව ධර්ම තියෙනවා කියන ඒ වගේම වැරදිව ධර්ම වැරදිව කියන අපසල් ධර්ම අපසල් වශයෙන් අපට අවබෝධ කරගන්න පුළුවන් වගේ ප්‍රඥාව තුළින් ඒ අනිත් පැත්තත් එදෙසයි කුසල් ප්‍රණීත ධර්ම සහ සීන කුණිත කුසල් අකුසල් වැරදි නිවැරදි ධර්මය තියෙනවා. මේකදී යම් අපට අර උදාහරණයක් ගත්තොත් කෙනෙක් බයිනකොට සාමාන්‍යයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා මගේ සිත තුළ අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා කියලා මෙනෙහි කළා ඒ අකුසලයේ ඇති නොවීමට උපදිනවට ඇති නොවීමට ඉඩ සලස්සනවා නැත්නම් මේ ජීවන කණිත ධර්ම මේ අතුනේ ප්‍රේත ධර්මයක් නෙවෙයි සීල ධර්මයක් සමත් ධර්මයක් අකුසල් ධර්මයක් කණිත ධර්මයක් නෙවෙයි කියලා හිතලා ඒ ජීවන කණිත භාවය දැනගෙන අපිට ඉන්නවා දැනගන්න පුළුවන් සමත් කෙනෙකුට පුළුවන් සාවජ්ජාන වජ්‍ය ධර්ම. මා මේක වැරදි සහිත ධර්මයක්, නිවැරදි ධර්මයක් නෙවෙයි. එම නිසා මේකෙන් වළකින්න ඕනේ කියලා ඒ වැරදි සහිත අකුසල චේතනාවන්ගෙන් අපට විනිශ්චයවන්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍යයෙන් කාටත් කරන්නට පුළුවන් ඥාන සංවරය ප්‍රයත්න කරනකොට. මේ මහාන්ත කියන කොටස් නම් එසේ සෑම දිනකටම ක්‍රියාත්මක කරන විධාන නෙවේ. විශේෂයෙන්ම මෙහිදී තමයි අපේ ප්‍රඥාව වැඩ කරන්නේ මෙහිදී තමයි අපිට අපට හමු වන සෑම අරමුණවලම යථා සත්‍ය අවබෝධ කරගන්නට හැකිවන්න. අපි මේ සංසාරයේ මේ දක්වා ගමන් කළේ. මේ දුකන්ත ප්‍රතිමාදු සාත්තුනි. අන් කිසිවක් නිසා නෙවේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන්ට හමු වන රූප, ශබ්ද ආදී අරමුණු කෙරෙහි අපි මුලා වන නිසා. අරමුණෙහි මුලා වෙනවා. ඒ අරමුණේ මුලා වෙන ස්වභාවය නිසා අපිට ඒ අරමුණේ වැරදි ආකාරයෙන් අපි අරමුණ ගත් නිසා අපේ සංස්කාර කුසල සංස්කාර දැනිත කරගත් නිසා සසරින් සතරට ගමන් කරන්නේ. ඉදිරියටත් මේ අරමුණ මුල් අරමුණ වල තියෙන මුලාවට අයින් කරගන්නට බැරි වුණා නම් ඉතින් ඒකම සංස්කාරයෙන් ගමන් කරන්නට සිදු වෙනවා. දුකටම පාත් කරන්නට සිදු වෙනවා. මේ අරමුණු මුලාව නැති වෙන ආකාරයෙන් මෙනෙහි කරන අරමුණේ සත්පරිදි දසපරිදි දැනගෙන මුලා නොවී සිටීමයි ඥාන සංවේශිතේ තුළින් සිදුවිය යුක්තිය. අපි බොහෝ වෙලාවට මේකට කියන්නේ අයෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරනවා කියලා අරමුණේ මුලා වෙනකට. අරමුණේ මුලා නොවී කටයුතු කිරීමට කියන්නේ යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරනවා කියලා. යෝනිසෝ මනසකාරය කියන්නේ සත්‍යගතමෝ යෝනිසෝ මනසකාරෝ මොකද්ද මේ යෝනිසෝ මනසකාරය කියන්නේ? අනිත්‍ය අනිත්‍යන්ති දුක්ඛේ දුක්ඛන්ති අනාත්මං අනාත්තාති අසෝගේ අසුභන්ති යෝනිසෝ මනසකාරෝ පතමනසකාරෝ සත්‍යපටික්ඛෝලේනවා චිත්තස්ස ආවර්තන ආවර්තන අභෝගෝ සමන්නාහාරෝ මනසකාරෝ අයං උච්චති යෝනිසෝ මනසකාරෝ මෙහෙමයි බුදු පියාණන් වහන්සේ විභාගයේ ඒ විස්තර වශයෙන් ප්‍රකාශ කළේ. අපි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් අරමුණු දෙස බලන්න ඕන. කොහොමද? අනිත්‍ය අනස්සන්ති දුක්ඛේ දුක්ඛන්ති අනත්තං අනත්තාති අසුභේ අසුභන්ති. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දුක්ඛේ දුක් වශයෙන් අනාත්මදී අනාත්ම වශයෙන් අසුභදී අසුභ වශයෙන් අපි බලන්න ඕන. එහෙම බලනකොට ඒක තමයි යෝනිසෝ මනසිකාරය, පත මනසිකාරය කියලා කියන්නේ. නිවැරදි පත කියන්නේ නිවැරදි මාර්ගය කියන එක. වැරදි මාර්ගයට නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. මෙන්න මේ විදිහට අපි අරමුණේ මනාලෝවි අපට හමු වෙන අරමුණ හමු වෙන හමු වෙන යන අරමුණක් කරන පවස්නාව යථා සත්‍ය අවබෝධ වෙන ආකාරයෙන් කටයුතු කිරීමයි ඥාන සංවේදනය සිදුවන්නේ. මේව එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී ඒ කාලය තුළදී දැන දෙනකොටම කරන්නට පුළුවන් සතිය සහ නුවණ දියුණුවලා තියෙනවා. මේ භාවනා පන්තියට පැමිණි අද නැහැ අවුරුදු 10ක පමණ මොකද දැරණියක් අපට කියපු කතාවක් මතක් වෙනවා. ගෙදරට ගියාට පස්සේ භාවනා කරන්න ඉවරලා පියාගෙන රේඩියට දානකොට නැත්නම් මේකෙන් දාලා සිදුවක් නමනකොට ඔක අනිත්‍ය ගණිතයක වහලා දාන්න වහලා දාන්න කියන ඒ කුංචි දෙවිය කියනවා. එතකොට කියා කියනවා. ඇත්ත වශයෙන්ම සුරකල් මොකෙන් පිටවෙන ලාභාල රචනයක් තුලන අතීත සංස්කාරයේ කරන ලද කාරණේ සත්‍යයක් තුන මේ වචනේ පිටවන්නේ. ඒක එහෙම නැතුව හැම කෙනෙකුටම මේ වචන පිටකරන්නට බෑ. අවුරුදු 10ක පමණ පුලාදරියක් මේ කතා කරන්නේ. අපිට පුළුවන් මේ අනිත්‍ය වශයෙන් අපට හමුවන කරුණු අරමුණු දකින්නට. ඒදී හැබැයි අර ඒ දැරිවියේ කිසිසේ අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා. දැන් මම අර උදාහරණයක් දිගටම අප ගන්නවා කෙනෙක් අපිට බලනවා කියන උදාහරණය මේක අනුකූලව මේ පින්වත් අය අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධව අරමුණු ගැන ඒ ආකාරයෙන් එලෙසින්ම කටයුතු කළ යුතු බව වටහා ගන්න ඕන. ඒ කියන්නේ ඒ ඇහැර කනයි ශබ්දේ අරගෙනයි අපි කතා කරන්නේ. ඇහැයි රූපයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයයි ශරීරයයි පොත්සබ්බයි මනසයි ධර්මයි කියන වෙනස් අරමුණු වලට මේ ආකාරයෙන්ම කටයුතු කරන්න ඕන බව අන්‍යයන් ඥානයෙන් අවබෝධ කරගන්නට ඕන. දැන් අර පුද්ගලයා බණහිච්ච අපේ ඥානීය සම්මර වීම කියන්නේ ඒ සත්‍යයේ දිශම අප බලාගෙන සිටිනවා. සත්‍යයේ ඇති ඇති නැති නැති යන අන්තිකම. ඒ වගේම ඒ සත්‍යයේ අහන සත්‍යයේ දැනෙන අපේ සිත දිහා බලනවා. ඒ සිතත් මොහොතින් මොහොතම ඇති වේවි නැති නැති යන අර අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම සාමාන්‍ය සෑම කෙනෙකුටම කරන්නට පුළුවන් නමුත් මේ අනිත්‍යයට යන ආකාරයේ දැකීම පස්චර්කණයෙන් හදතුලින් දැනීම සෑම කෙනෙකුටම කරන්නට බෑ ඒක කරන්නට නම් ප්‍රඥාව සහ සමාධිය දිනු වෙලා තියෙන්න ඕනේ එම නිසා අපේ ප්‍රඥාව සමාධිය දිනු වෙන ආකාරයෙන් අපි වැඩ කරන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී එදිනදා ජීවිතයට අපේ කියන කරුණ එකතු කරගන්න පුළුවන් කැමැති කෙනෙකුට හැකි කෙනෙකුට. අර සත්‍යය එතනම එතනම නැති නැති යනවා. සත්‍යය දකින්න සුපත් නැති නැති යනවා. මේ හැර මෙතන ඉතින් ගන්නට දෙයක් නැහැ. වන්න පුද්ගලයා උසස් සංස්කාරය දැන්ස කරගෙන සසරෙන් දුකේම ගැලෙනවා. අපි ඒකම අරමුණක් කරගෙන සසරින් ගැලවීමේ මාර්ගයක් බවට එයපත් කරගන්න. අපේ විදර්ශනා අසකින් අපට මොන ආරමුණ දකිනවා. අනිත්‍ය අනිත්‍යන්ති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. මෙන්න මෙන්න කටයුතු කරන්න පුළුවන්. මේ ඥාන සංවදයේ ක්‍රියාත්මක කරන විට යම්කිසි සම්දේ ධම්මං සංනිරෝධ ධම්මං සීපජානාති කියලාපත් බුද්ධ පාඨීමක පාඨයක් කියනවා. යම් කිසි හේතුකින් හටගත්යක් තිබේ නම් මේ සියලුම ධර්ම විරුද්ධ වී යනවා. මෙන්න මේකත් අපිට බලන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම බලන්නත් පුළුවන් කියන එකක් නෙවෙයි මේ විස්තර කරන කර්මයෙන් එකක් හෝ දෙකක් හෝ සමාජ හැකියාකාරයෙන් හෝ බැලීමයි කල යුතු බවයි අප සංකල්ප කරන්නේ. අර බලින පුද්ගලයාගේ ශබ්දය දැන් අපි හිතන විනාඩි දෙක තුනක් තිස්සේ දැන්නා අපි අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කළා කලන පළමුවෙන් ඊට පස්සේ තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටිනම් මේ අනිත්‍ය යන ආකාරය දැක්කා. තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටිනම් විනාඩි දෙකක් බණනකොට අර කලින් විනාඩියේ බැනපු ශබ්ද ඔක්කොම නිරුද්ධ වෙලා නිලා නිවැරදිලා. මේ මොහොතේ ශබ්දය අහන සිට ඇති වෙනකොට මේ මොහොතට පෙර තිබුණු සියලුම ශබ්ද අහපු සිතුවිලි පහනක් කියෝ නැති නේලනවා. මේ නිදීම දෙකට මම අපේ අවධානය යොමු කරනවා. අර පුද්ගලයා බලනවා දැන් භාවනා කරනකොට මේක විශේෂයෙන්ම කරනවා. අර පුද්ගලයා බලනවා. දැන් අපිට මේ මොහොතේ මේ ඉස්සර තිබ්බ ශබ්දකෝ ඒවා බලනකොට ඔක්කොම නේලන් දිල්ල නේද කියලා දැන් මට මේ ශබ්දේ ඇහෙනවා. මේ අයින්ත පෙර දැන් සම්ප්‍රේයන දෙකක තුන තිති අයිති ශබ්ද අයිති සිතිවිලි කෝ ඒවත් විරුද්ධ වෙලා ඉන්නවා අනිත්‍ය නිවි එතන නිරුද්ධ වියම් නිවියම් මෙන්න මේ නිවියම් කෙනෙකුට දකින්නට පුළුවන් මේ ඥාන සංවරය හරියට ප්‍රයෝජන කරනකොට ඇත්ත වශයෙන්ම ඒ නිවියම් හරියටම දකිනවා නම් අපේ සෑම ඉන්ද්‍රියක් තුළින්ම සමුවන සෑම අරමුණකම නියාම අපහසු අපහසු දකින්නට හැකි වුණා. මෙවැනි කෙනෙකුගේ ගැනීමක් පවා අපේ නිර්වාණය අවබෝධ කර ගැනීමට සමත් වන භාවනා කර්මස්ථානයක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ භාවනාවට විදර්ශනා භාවනාවට ගන්න අරමුණු දහස් ගණන් තියෙනවා. එකක් නෙවෙයි ඕනෑම දෙයක් විදර්ශනාවේ භාවනාවේ අරමුණක් කරගන්නට පුළුවන් විදර්ශනා අරමුණක්. අප දන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අපදාන පාඩම අපි කියලා තියෙන උන්වහන්සේගේ පරිපර්තා අපදාන ඒ සෑම ගාක් පස්සේ බුදුරජාණන් වහන්සේලා පස්සේ බුද්ධත්වයට පස්සෙලා තියෙන්නේ මේ ගහක කොළයක් වැටෙනා දිශ බලන්නේ. නැත්නම් ගහක මල් පිටලා තියෙන පස් වෙනකොට ඒ මල් ඔක්කොම හැලිලා තියෙනවා. නැත්නම් කාන්තාවගේ අතක තියෙන වළන දෙකේට ගැටෙන ශබ්දේ. මේ භවනා අරමුණ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා. ඒ තුළින් උන්වහන්සේලා අරහත් ඵලයේ පවා සාක්ෂාත් අපිට මේ විදිහට එදිනදා ජීවිතයේදී හමුවන හමුවන අරමුණ විදසන් ඇතින් දකින්නට පුළුවන් නම් අපිට පසේ බුද්ධත්වයේ කුසල විතක් අඩු වශයෙන් අරමුණේ මුලානේ සෝවාන් මාර්ගයේ වර්ධබා ගැනීමට එය කවදා හෝ දවසක හේතු වෙනවා ඇති. මේ විදිහට අනුභවයේ දකින අපට මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට දුක්ඛය දකින මේක දුක දුක බව අවබෝධ කර ගැනීම සංවරය. අත්වශයෙන්ම මේ දක්ෂනා භවනාවක් කියන්නේ නිදින්දා ජීවිතයේදී නැත්නම් භාවනා කරන කාලය තුළදී මේවා මේ ඇයිද තේරෙන්නේ නැත්නම් අද වශයෙන් සමාධිමත් සිතකින් හඳගෙන කියන ධර්ම මොනවද කියලා නිකන් ඇවිල්ලා නැත්නම් ඒ දෙකම අවධානයවත් යොමු කරගෙන සිටින්න. අර මැදියෙකට බුදුබණ අහනකොට කෙනෙක්ට එනලා මැදියා මැදිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ මානසික කියලා දේව කුත්‍රයක් කියලා එක දෙනා කියන්නේ. බුදුබණ තේරුන්නේ නැහැ. ඒ බුදුබණ අහනවා විද්‍යා සිද්ධ ප්‍රසාදයටපත් වෙනවා. ඒ නිසා මේවා තේරුනේ නැතත් කමන්නේ නිකන් හරි ඒ සඳහා අවධානය යොමු කරමින් යොමු කරමින් සිටිනවා. දැන් මේක දුකක් වශයෙන් බලනවා. දැන් අත්ත වශයෙන්ම අපේ සිත තුළ යම් සංස්කාර ධර්මයක් ඇති වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක්. විශේෂයෙන්ම අපේ සංස්කාරය අපේ සිත තුළ කෙනෙක් අපට දැන් ගන්න උදාහරණයක් ගන්නේ ඒ තුලින් අපට දෝෂයක් නැත්නම් අමනාපයක් දැනසවන්නේ අමනාපයක් දැනසවන කොටම ඒ දෝෂය ඇති වෙනකොටම අපිට සිතට දැනෙන්නේ මහා ආකාරයක දුකක්. ඒකට ප්‍රතිවචන කියනකොට නැවත අපේ සංස්කාර අපේ සිත තුළින් ඇතිවන්නේ අපේ චිත්ත සංතානයේ දැවෙනවා. එනවා පරිණාමයට පත් වෙනවා. සාමාන්‍ය මොහොතේම සිතක් පහළ වීම දුකක්. ඒක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සාමාන්‍ය හොඳට සමාජයක් තියෙන පුද්ගලයෙකුට පළවෙනි ධ්‍යාන ආදී ඒ ධ්‍යානයක ඉන්න ගමන වෙනස් සිතෙන්ලක් ඇති කරගත්තොත් එහෙම එයාට තේරුම් ගන්නට පුළුවන් අත්දකින්නට පුළුවන් මේ සිතට අනවශ්‍ය සිතුවිලි ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා. අර ධ්‍යානසියේ සිටිනා වගේ නෙවෙයි. වෙනස් සිතෙන්ලක් කුසල සිතෙන්ලක් වත් ඇති වෙනකොට අර සිටියේ තියෙන සාතිය නිවීම, කයේ තියෙන නිවියාම නැති වී යනවා. එතනම ඒක දුක බවට පත් වෙනවා. මේ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සියලුම සංස්කාර අත්හැරලා තියෙන විමුක්ත සිතකද රහතන් වහන්සේ කියන සිතකට කිසිම සිතිවිල්ලක් බලන්නේ උන්වහන්සේලාගේ සිත නිරන්තරයෙන්ම අඛණ්ඩ ලෙසම කිසිම අරමුණක් නැතුව නිරාලම්බනව උන්වහන්සේ පවතින දෙන්නේ මාත්‍යයක් පමණයි. උන්වහන්සේලාට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ සිතිවිල්ලෙන් සිටීමට. මොකද ඒ කිසිම දුකක් නැති නිසා. ඒ සිතිවිල්ලෙන් සිටින විට යම් කිසි දෙයකින් මොකක් හරි කුසල්ව අකුසල්ව සිටිල්ල පහළ වෙනකොට අනුසිත නැති වෙන නිසාම ඒක බාහක් බව දැනෙන එක දුකක් බව දැනෙනවා. මේ අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වුණා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර නිරුද්ධ වුණා ඒ පැත්තෙන් උද්ගත වූ ප්‍රතිඵලයක් තියෙනවා එවැනි කෙනෙකුට නම් අප කියන කතාවේ සත්‍යතාවය නැණේ වැටෙනවා සාමාන්‍ය කෙනෙකුට සිතුවිල්ලක් ඇතිවීම දුකක් කියන එක තේරුම් ගන්නට බැහැ කොහොම වුණත් මේදී අපිට අකුසල සංස්කාර ජනිත වීම දුක ඉතට ගන්න. ඒක දැනීමක් පිටේ හැඟීමක් කියන එක නම් කාටවත් අවබෝධ කරගන්න පුළුවන්. මෙහිදී මෙන්න මේ අකුසල සංස්කාර ඇතිවීම ඒකාන්ත වශයෙන් දුකක් මේකට ප්‍රතිවශයෙන් අපි යම් දෙයක් කළා නම් ඒකෙත් ඇතිවන්නේ අපේ සංස්කාර ජනිත වෙන මේ අපේ සංස්කාර නිසාම අපි සංස්කාරයෙන් සංස්කාරයට ගමන් කරනවා අපේ මේ සසර දුකේම අපට ගැලෙන්නට තියෙන මේකේ කාන්ත දුක්ඛ සත්‍යය කියලා අවබෝධ කරගන්නට පුළුවන්. කියන්නේ අපසල සංස්කාර හෝ කුසල සංස්කාර ඇතිවීමම දුක්ඛ සත්‍යයක්. ඒකම දුක්ඛ සමුදය සත්‍යයක්. මොකද නැවත සංස්කාරයේ ඒ තුලින් උපදින්නට සිදුවන නිසා දුකේම දැනෙන්නට සිදුවන නිසා මෙන්න මේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය දසමින් අර අසුවන සංස්කාර ධර්ම එකක් වශයෙන් කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන් නම් මෙන්න මේ විදිහේ ඥාන සංවැය ක්‍රියාත්මක කර දෙනවා. කෙනෙකුට මේ අවශ්‍ය නම් විදිහට ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. මේ පින්වත් අය ඉසේ කරන්නට නොහැකි නම් මේ පින්වත් අයට අඩු වශයෙන් මේ භාවනා කරන දවස් වල දීවත් ඇති කියලා හිතන කරන්නට ඕන. මේ විදිහට මොකක් වශයෙන් දැකලා මේ ඥාන සංවරය ඇති කරගන්න. තව කෙනෙකුට අනුමතරණයෙන් ඉතලා ඥාන සංවරය ඇති කරගන්න පුළුවන්. අපිට අනිත්‍යෝ අප්‍රියෝ විපාක ලැබෙන්නේ අරමුණු ලැබෙන්නේ අපි කරන ලද අකුසලවල විපාකයක් වශයෙන්. අපට නරක වචන අහන්නට ලැබෙන්නේ නරක රූප දක්නට ලැබෙන්නේ මේ විදිහට අනිකුත් ඉන්ද්‍රයන්ට අපි අත්‍යවශ්‍යන අරමුණු සම්වන්නේ අපිම කරන ලද අකුසලවල විපාක වශයෙන්. මෙහිදී එවැනි අරමුණු දැක්කට පසුව හමු වුණාට පසුව අරමුණෙන් අපි මුලාවන්නේ නැහැ. මේවා අසුස අපතේ පසුසල කර්ම වල විපාක. ඒ කාන්ත වශයෙන් මේ විපාකේ මට එනවමයි. මේ විපාකයෙන් මට ගැලවෙන්නට බෑ. මේ විපාකයට මම මුහුණ දෙන්නට ඕන. එහෙම මුහුණ දෙන්න නැවත මේක අකුසල කර්මයක් බවට පත් කරගන්නට හොඳ නැහැ. අතීතයේකට පසුසඳ විපාක වලින් අකුසල සත්‍යයෙන් තුළින් මේ අනිත්‍ය විපාකේ ලැබුණා මේ අනිත්‍ය විපාකේ නැවත මා අකුසලයක් බවට පත් කරගන්නේ නැහැ පත් වෙන්නට දෙන්නේ නැහැ කියලා හිතලා මෙහිදී අපට සංවර වෙන්න පුළුවන් කර්ම කර්මඵල ගැනීමක් යුතුව මේවා කරන්නට ඥානෙ දෙන්න තෝරන ඥානෙ ප්‍රඥා නැති කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ කරන්නට බැහැ මේ විදිහට කෙනෙකුට සංවර වෙන්නට පුළුවන්. තවත් ආකාරයකින් ඥාන සංවරය ක්‍රියාත්මක වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් වැදගත් කොටස. මෙතන ආත්මයක් නැති බව දකින සංවර වීම. අනාත්මය දකින සංවර වීම. විශේෂයෙන්ම මේදී අප පිළිපැදිය යුතු කර්ම දෙකක් තිබෙනවා. නැත්නම් තුනක්. අර සත්‍ය අහන්නේ මම කියන හැඟීම අපි අයින් කරගන්න ඕනේ මුළු ජීවිතේ පුරාම. මම අහනවා කියන හැඟීම ඒක වැරදි එකක්. මට ඇතිවෙනවා කියන එක වැරදි එකක්. මේවා ඇති ඇති නැති නැති යන හේතුඵල නාම ධර්ම විනා අන් කිසිවක් නෙවෙයි. මෙන්න නිසා මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන් අපේ අරමුණේ මුලා නොවි අරමුණේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. අප බොහෝ වෙලාවට අපට හමුවන හමුවන දේවල් දකින්නේ නිත්‍ය වශයෙන් නැත්නම් සුභ වශයෙන් නැත්නම් සුඛ වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් අපට හමුවන අය ආංශාවන් වශයෙන් තිරේ වශයෙන් සත්‍යයන් වශයෙන් දකින්න මේ අරමුණු මුලාව අපි අයින් කරන්න තැන්නේ හදන්නේ දැන් අර ශබ්දයේ ඇහෙනකොට වරක් ශබ්දයේ දෙස බලන කිසිම දෙයක් නැතිව නැවත ඒ දෙක ශබ්දයේ ඇහෙන සිත දෙස බලන ඊළඟට මේ විදිහට මාර්ග මාර්ගයට වරක් ශබ්දයේ දෙකක් ඊළඟට ඒ දැනෙන සිත දෙස බලනකොට අපිට පැහැදිලිවම තේනවා මෙතන ශබ්දයක් තියෙනවා ඒ දැනෙන සිතක් තිබෙනවා මේ හැර මේ ධර්ම දෙක හැර මේ ශබ්දය අහන පුද්ගලයෙක් ඉන්නවද කියලා විමසීමකින් බලනකොට අපට කොතනකවත් දකින්නට නැහැ ආත්මයක් කියලා සත්‍යය කියලා ගන්නට දෙයක්. සත්‍යය ඇතිවීමත් සත්‍යය දැනගන්නා සිත ඇතිවීම නැතිවීම යාමක් පමණයි සිදුවන්නේ. මේක අපේ කැමැත්තට අනුකූලව සිදුවන දෙයක් නෙවෙයි. හොඳ සත්‍යයක් ඇතිනම් ඒකත් දැනෙනවා. නරක සත්‍යයක් ඇති වුණත් ඒකත් අපිට දැනෙනවා. නොදැනෙන්නට බෑ. මෙන්නදී අප දැනගන්නට ඕන. අපේ කනට කවර ශබ්දයක් ඇසුණත් ඒක දැනගන්නා හිතක් පහළ වෙනවා අපට ඕන විදිහට නෙවෙයි නාම ධර්මයක් ඒ නාම ධර්මයේ පහළ වෙනවා ඒක නැති වෙනවා දැන් කුරුල්ලෙක් හඬනවා ඒ ශබ්දය එනවා ඒක නැති යනවා අපි කුරුල්ලන් හඬ කරේ ගැටෙන්නේ නැහැ නැත්නම් ඔය වාහනයක් යන ශබ්දයක් ඇහෙනවා ඒකත් පණිව වැදෙනවා ඒකත් දැනගන්න හිතක් පහළ වෙනවා මේව කිසිම මොකෝ ශබ්දයක් හොඳ සත්‍යයක් වුණත් ඒක දැනගන්න සිතක් ඇති නැති යනවා. නරක සිතක් නරක සත්‍යයක් වුණත් ඒක තේරුම් ගන්න සිතක් ඇති නැති යනවා. අපට ඕනෑ විදිහට පවතින ධර්ම නෙවෙයි. නිකන් හේතුන්ට අනුකූලව ඇති වී නැති යන නාම මාත්‍ර. මේ සත්‍යය අවබෝධ වෙනකොට මම මට දැනනා කියන හැඟීම මම අහනවා කියන හැඟීම ගැළවෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ සිදුවන්නේ මේ මම කියන වැරදි අවබෝධය නිසා. මට කළා, මට සිදුුණා. මගේ කියන මේ වැරදි දෘෂ්ටිය නිසා මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලිය හරියටම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඕකබද ඕකබදේතාගේ පවතින බව ඒ වගේම ඒ ඉන්ද්‍රියන්ට අරමුණු හමුුණාට පසුව ඒ තුළින් පහළ වෙන්නේ නොයෙක් ආකාර සිතුවිලි අපේ කැමැත්තක් අකමැත්තක් නැතුව ඉතේ ඇති ඇති නැති නැති යන ආකාරයේ පහදිය දකින විට අපට මේක මේ අපේ පංචස්කන්ධය තුළ ආත්මයක් කියලා සත්‍යයක් කියලා ගන්නට මොකද්ද තිබෙන්නේ කියන අවබෝධය ඇති කරගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ අවබෝධය අපට ඉතාම උපකාර වෙනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨියක දීමට අස්මානයේ නිරුද්ධ කිරීමට. එදිනෙදා ජීවිතය තුළදී හමුවන සෑම අරමුණක් සුබදීම අපිට පුළුවන් අවශ්‍ය නම් ප්‍රඥාව තිබෙනවා මේ අන්තිම ක්‍රියාත්මක වීමට. හැබැයි ප්‍රඥාව නැති කෙනෙකුට මේවා අප්‍රදංශ මෙන්න මේ විදිහට ආත්මයක් නෙවෙයි මේවා අනාත්ම ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ දිහත් අප ක්‍රියාත්මක කරවන්නේ ඥාන සංවරය අනත්තදී අනාත්ම වශයෙන් දකිනවා තව කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් කටයුතු කරන්නට සමෝන සමෝන අරමුණ කෙරෙහි ඒ අරමුණේ මුලා නොවී සිටින සිටින සිටීමට නම් මේ කරන සිදුවන ශක්තිය ක්‍රියාවලිය දැක දකින්නට පස්සේ තුළින් මේ වේදනා ආදිය සිටිවිලි ආදිය පහළ වෙන ආකාරය දැකීම තුළින් මේක තේරෙනවද මම දන්නේ නැහැ. දැන් අපි හිතමු මේ පුද්ගලයා අපිට බණිනවා. ඒ බණින අවස්ථාවේදී ශබ්දය අපේ කනේ වදිනවා. ඒ තුළින් අපට ශබ්දය දැනගන්න එකක් පහළ වෙනවා. මෙහිදී අපට පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ගැඹුරු ධර්මයේ ප්‍රාත්මක වන ආකාරයේ ප්‍රඥා ඇතිවෙන දකින්නට පුළුවන් වෙනවා. මේ ධර්මයේ මානව සත්‍යස්පාත කරන ප්‍රඥාවන්තයන්ට මේක මෝඩයන්ට නෙවෙයි කියලා. එම නිසා අපි අටස්ස සංස්කාර චක්‍රයේ ඉඳලා ජීවිතය තුළදී ක්‍රියාත්මක වන ආකාරය එන ලෙසින් බලනවා. මෙන්න සත්‍යය මෙන්න සත්‍යය දැනගන්න සිත කන මෙන්න ඒ දෙකේ වැඩිම නිසා පහළ වෙන සිත. මේ තුනට තමයි පස්සේ කියන්නේ සෝත සම්පස්සේ කියන්නේ. සෝතනක පටිච්ච සද්දේක උප්පජ්ජති සෝත විඥානං තින්නම් සර්වති සෝත සම්පස්සෝ. එමය බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් අපි පැහැදිලිවම බලනවා. භාවනා කරන කාලය තුළ නැත්නම් මෙදිනා ජීවිතයේ හමුවනා නොවන අරමුණු තුළින් මෙන්න අරමුණ මෙන්න ඉන්ද්‍රිය මෙන්න ඒ නිසා පහළ වුණු සිත මේ ධර්ම තුන හැර මෙතන වෙන මොනවද තිබෙන්නේ? සබ්දේ වෙන ධර්මයක්, කන පවත් ධර්මයක්, ඒ නිසා පහළ වෙන ශෝත විඥානයේ කනේ පහළ වෙන දෙන්නේ තවත් ධර්මයක්. මේ ධර්ම තුන කොහොමදකට අයින් වුණා නම් මෙතන මොනවද ගන්නට තිබෙන්නේ කිසිවක් නැහැ පස්සේ බලමු එතකොට අපිට තියෙන්නේ පස්සපච්චා වේදනා මෙන්න මේ පස්සේ තුලින් අපිට මෙන්නදී අපලත් උදාහරණයට අනුකූලව දුක් වේදනාවක් ඇති වෙනවා මේ විදිහට පස්සේ නිසා වේදනාවට කියන ආකාරය වේදනාව නිසා ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇති වෙන තුනේ නැති වෙන අන්නාව මේ ආදී ආකාරයෙන් ඉදිරියට පටිච්ච සම්පාද ධර්මයේ අපේ සංකාණය තුළ ඇති වී ඇති වී නැති වී නැති වී යන ආකාරය තවත් කෙනෙකුට දකින්නට පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ආපස්සිත පටිච්ච සම්පාදය බලන්නට පුළුවන්. ඉන්න පස්සේ මේ පස්සේ ඇතුලේ කුමක් නිසාද මෙන්න මේ ශෝතේ නැත්නම් මේ කන නිසා කන ඇතුලේ කුමක් නිසාද නාම රූප නිසා නාම රූප මොකක් නිසාද ඇතුලේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ ආදී විසුන් පස්සතේ පටිච්චසමුප්පාද ධර්මයන් දකින්නට පුළුවන් මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයන් පොත්පත්වල නෙවෙයි එදිනෙදා ජීවිතය තුළදී අපේ සංස්කාරය තුළම ඇති ඇති නැති නැති වෙන නාම මාත්‍ර ධර්මවල අන්තිමව නොවන බව අවබෝධ වෙනකොට හේතු සහ ඵල දකිනකොට අපි දුක්ඛේතා දුක්ඛ සම්පේ සත්‍ය අවබෝධ කරනවා. ඵලයේ ප්‍රති හේතුව දැකීම දුක්ඛ සම්පේ සත්‍ය දැකීමක් වෙනවා. මේවා මෙහෙට තීරණවල දන්නේ මා අද කීවා මුලදීම අද දේශනේ ටිකක් ගැඹුරුයි කියලා. ඉතින් තේරුම් නැත්නම් කරන්න දෙයක් නෑ අප කතා කරන්නේ අද ප්‍රඥා සංවරය පිළිබඳව. මේකත් ප්‍රකාශ කළේ නැවත සිහිපත් කරන නම් උසා සිටියම මේ ආයත මේ දැනුම අලුත් වීමට ඥාන සංවරයේ ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් විසින් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කුසල අකුසල ධර්ම වශයෙන් හිඟක් වෙනක ධර්ම වශයෙන් නැත්නම් සාමඥානවත් ධර්ම වශයෙන් ඒවා මෙහෙම කිරීම තුළින් මේවා කුසල මේවා අකුසල මේවා වැරදි මේවා නිවැරදි මේවා කින්න ධම්ම මේවා ප්‍රේත ධර්ම වශයෙන් මෙහෙම කිරීම තුළින් මේක නෙවෙයි සත්‍ය වශයෙන් අප කලියුත්තේ යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම සබ දේවල් එදින්න දැකීම අරමුණේ මුලා නොවීම එම නිසා අපි අර අපගත්තු උදාහරණයක තියෙන දැනුමින ඒ බණිනකොට ඒ ශබ්දේ නොමතින් මොහොත නැති නැති අනිත්‍ය යන ආකාරය දකින්න ඒක දකින්න සිතක් නැති නැති යන ආකාරය දකින්න මේක අනිත්‍යය කියන අවබෝධය දකින්න ඒක අපිට ඇති වෙනවා මේ අවබෝධය ඇති වෙනකොට අපි විදර්ශනා භාවනාවට නිරත වෙනවා නිවනට ලං වෙනවා කුසල් රැස් කර ගන්නවා වන්නේ පුද්ගලයා අපසල් රැස් කරගෙන සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා තමයි කෙනෙකුට මේ නිරුද්ධ වීම දැකින්නට පුළුවන් නම් නිරෝධය දකින්නට පුළුවන් නම් අර විනාඩි දෙක තුනක් ගන්නකොට විනාඩියකට දුක ශබ්ද සියල්ලම නිරුද්ධ වෙලා ඒව දැනගත් සිත ආපස්සට හැද බලනකොට පහනක් වුණාසේ නිලගොල් නිරුද්ධ වී නිරුද්ධ වී අන්නේ නිරුද්ධ යාම් දැකීම තුළින් අපට ඥාන සංවරය ප්‍රාණය කරන්න පුළුවන් ඒ වගේම මේවා දුක්ඛ ධර්ම වශයෙන් මේ සංස්කාර ජනිත වීමේ කාන්ත වශයෙන් දුකක් ඒ ඒ වගේම මේ චිත්ත සංස්කාර නිසාම දුකක්ම ඇති වෙනවා. මේ චිත්ත සංස්කාර දුක්ඛ සත්‍ය නැත්නම් චිත්ත සංස්කාර දුක්ඛ සංදේ සත්‍ය කියලා අවබෝධ කරගෙන කෙනෙකුට තවත් ආකාරයෙන් ප්‍රඥා සම්මරේ ප්‍රයත්න කරන්නට පුළුවන්. ඊට එහා නිවන දිනන කෙනෙකුට තමයි අනාත්මය දැකීමෙන් ආත්මයක් නෙවෙයි කියන එක අවබෝධ කරගන්නේ. ඒ සත්‍යය කියලා මෙන්න කන තේලා ඒ දෙක නැති නිසා සිතක් පහළ වුණා. මේ සත්‍යයක් හිතක් හැර මෙතන මේ සත්‍යය අහන පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගන්නේ අනාත්ම ලක්ෂණයේ දසිනේ ඥාන සංවේගයක් නෙවෙයි. එයින්ම ඊළඟ ප්‍රඥාවාදික පුද්ගලයා ගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට කර්මඵල ගැන ඇදීමක් ඇති වෙනව කරන්නත් පුළුවන්. කියන්නේ අතීතයෙන් කරන දාපසල කර්ම විපාක වශයෙන් අනිත්‍යව අපාන්තව අමනාපෝ මේ අරමුණ අපට සමවන්නේ ඒ අරමුණු ඒ අකුසල විපාකයක් මේ විපාකයේ නැවත අකුසලයක් බවට අපපත් කරගන්නේ නැහැ. කර්ම වටේ විපාක වටයක් බවට පත් වන විපාක වටය නැවත ත්‍රිශ වටයක් බවට පත් කරගන්නේ නැහැ කියලා හිතලා ඒ ඇත්ත ඇතිට කියන දැකලා කෙනෙකුට සංවරවන්නට පුළුවන්. සමත් කෙනෙකුට මේදී පුළුවන් අර මාගේ විදිහට පටිච්ච සම්පාද ධර්මයන් අපේ సంతාන තුළ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය දැකලා ඥාන සංවරය ඇති කර ගැනීමට තවත් එහාට නොවන දිනු කෙනෙකුට ශූන්‍යතා දර්ශනය තුළින් මේ ඥාන සංවරය ඇති කර ගන්න පුළුවන් ශූන්‍යත ශූන්‍ය ස්වરૂපයේ ස්වરૂපයේ අපේ කොටසක් ප්‍රයක් විදිහට ශූන්‍යතාව ලැබෙනවා දේශනා කරන මේ ඇටි කම් දැන් සිහිපත් වෙනවා නම් හොඳයි අපි ගත්ත උදාහරණේ මම කතා කරනවා නම් ශබ්දේ කියන්නේ නැති වෙලා නැති වෙන සෝක මාත්‍රයක් ඒ ශබ්ද තරංග වශයෙන් පාළලදී ඒක ගන්නට කිසි දෙයක් නෑ. ශබ්දේ අහපු සුකුවේ ඇති වෙලා නැති වෙලා නේකමයි. මොකද අල්ලන්නට කාර්යයක් නෑ. අපි මේක මම මිල්ලය මට දැන්නය මට විතරයි කියන වැරදි අවබෝධය අපේ සිත තුළ තියෙන නිසා මේ ශබ්ද අල්ලාගෙන දඟලනවා. එතකොට අර වේගයෙන් සමන් සුලගක් අද්දේක දිගහැරලා අපි බදා ගන්නට උත්සාහ කරනවා. අපේ අත්‍යක සිත්වීමට ප්‍රථමයෙන්ම සුළඟ පාවෙන් ගොස් ඉවරයි. අපට අල්ලන්නට දෙයක්වත් නැහැ. අල්ලන්නට හැකියාවක්වත් නැහැ. එන්න මේ වගේ මේ අපට සමෝන සමෝන අරමුණු සෑම මොහොතක් තුළින්ම ඇති ඇති නැති නැති යනවා අනිත්‍යයෙන් අනිත්‍යයට යනවා. අපි අල්ලන්නට ඉස්සෙල්ලා ඇති කිසි නැතිලා ගිහින්. අල්ලන්නට මොනවද ඉතිරිලා තියෙන්නේ? මේ මොනවා නිසා අපිට මේවා තේරෙන්නේ නැත්තේ? අල්ලන්නේ කිසිවක් ඉතුරු වෙලා නැහැ. අල්ලන්නත් බෑ. අල්ලන්න යන්නේ සිතකින් ඒ සිතත් ඇති නැති වෙනවා. මෙන්න මේ විදිහට. සද්දේ ඇති කරන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අනු කිසිවක් නෙවෙයි. සද්දේ අහන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අනු කිසිවක් නෙවෙයි. මේ සෑම නාම ධර්මයක් නැති නැති යනවා. ඒ නැති යනකොට ඒක ගන්නට කිසිම හරයක් සාරයක් අගයක් නැහැ. රූප කොට කියන්නේ ධාතු මාත්‍ර පටවිය ආකෝෂේ දෝවායි. අනුකිෂයක් මේ මේ දර්ශනය හරියට අපිට දකිනවා නම් මේ ශාස්ත්‍රයේ පුද්ගලයේ ගන්නට නැති ශිෂ්ට ලෝකයක් අපට අවබෝධ කරගන්නට පුළුවන්. සුන්ද සෝදෝ කන්නරිස්සෝ සෝන්‍ය වශයෙන් ලෝකයේ දකින්න කියලා බුදුන් වහන්සේ වදාළේ. එවනිසා මේ සෝනිසත්යේ දැකදක අපිට ඥාන සංවරය ප්‍රයත්න කරන්න පුළුවන් භාවනාවකදී හරියටම සෝනිතාවේ දර්ශනය කරනවා නම් ඇත්ත වශයෙන්ම වූ නිවන පිටාමත්ම සම්පූර්ණ වෙලා ඉස්තිදෙන්නේ සම්පූර්ණ සර්වශූන්‍යත්වයක් ඉක්මවා යන ඉක්මවා ගොස් අත්දකින ධර්මයේ තියෙන නිර්වාණය කියන්නේ අපේ ඇඟේ අපේ මේ කෝප බොඩ සම්පූර්ණයෙන්ම මෙතන නැති යාම සිතට නොතිමී යාම නාම ධර්ම සම්පූර්ණයෙන් සිතට නොඇති යාම සර්වශූන්‍ය සත්‍ය දෙකීම ඒ ශූන්‍යත්වයේ සික්මා යාම නිර්වාණ ධර්මයි. එතකොට මේ අප ක්‍රියාත්මක කරන්නේ විදර්ශනා භාවනාව. මේක හරියට තේරුම් ගන්නට ඕන. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ නාම සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඉමේ ධම්මා පරිණේ යානේ ධම්මා භාවේ සබ්බා මේ ධම්මා පහතබ්බා මේ ධර්ම පිළිසිඳම ගත යුතුයි මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම භාවිතා කළ යුතුයි කියන අවබෝධය තුළින් පිළිසිඳ ගත යුතු ධර්මය පිළිසිඳ දැනගන්න ඕන මේ අන්තිමයක් නෙවෙයි මේ ඇතිවෙන්නේ දුක්ඛ සත්‍යය ඒකයි පිළිසිඳ දැනගන්න දැනගන්න ඉතින් ධම්මා සංඝා සබ්බා මේ ධර්මයේ ප්‍රහාණය කළ යුතුයි මේ දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය අල්ලාගෙන ඒ තුළ සංස්කාර ජනිත වීම අත්හල යුතුයි. පොත්පත්වල තියෙන හැටියට කාම සංනා භව සංනා රූප සංනා අවිජ්ජා ආදී ක්ලේශ ධර්ම අත්හල යුතුයි. ප්‍රායෝගික ගැටුම් බලන විට අමෝන සමෝන අරමුණු මැද්දේ ඇතිවෙන ඇතිවෙන සංස්කාර අතහැර අතහැර යාමයි ප්‍රහාණය කිරීම කියන්නේ. පහාටබ්බ ධර්ම කියන්නේ. මොකද මේ සියලුම ධර්ම ධර්ම අපි අත්හරින්නට යන්නේ ප්‍රහාණය කිරීමටයි යන්නේ. සංස්කාර නැතිව විසංස්කාර දකින්නටයි අපි මේ කටයුතු කරන්නේ. එම නිසා මේ විදිහට අපිට කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එහෙම කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඒ දේශ අපට සිදුවන්නේ මොනවද? මෙන්න මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම. මේවා පිළිසිඳ ගත යුතු ධර්ම. වැඩි යුතු භාවයේ සබ්ද ධර්ම භාවිතා කළ යුත්තේ මොකද්ද? මේ අතහැරීම භාවිතා කළ යුතුයි. ඇයි මේ නෙවෙයි? මෙත කිසි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නේ සියල්ලම සත්‍ය ධම්මා වික්‍රේ නාලන්න බිනිවේසාය සීලෝම ධර්මයන් අභිනිවේෂණය කිරීමට නිවේ මහණෙනි දෙන්නේ නානත් සම්බලිස්කන්ධා සොච්චෙන් පස්සාම පාණ්ඩන සියල්ල අතහරින්නේ නැතුව මේ නිවන කෙනෙකුට සාක්ෂාත් කරන්නට බෑ ඒ නිසා මේ අරමුණ ඉස්සටට පැටලී සිටීම මම අතහරිනවා අතහරිනවා කියලා මේ අතහැරීම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ කාර්යය මෙතන අතහැරීමයි. අන් කිසිවක් නෙවෙයි ප්‍රතිවිශ්වද්දය අතහැරීම. අපි කරන්නේ ඇල්ලීම උපාදාන කිරීම. මේකී අපි කළ යුත්තේ අතහැරීම. මෙන්න මේ විදිහට මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම සාක්ෂාත්කරණයේදී මේ ධර්ම ගැටෙන්නේ කියන අවබෝධය ඇතිවන්නේ ප්‍රඥා අදකට ඒ ප්‍රඥා ඇතින් දකින්නේ අපි සාහානය කරන්නේ ඒකෙත් අපිට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම භවනා කරන කාලය තුළදී මේ අයිතිය කටයුතු කළ යුතු වෙනවා. සමහර කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් කටයුතු කරන්නට ඉතින් දුක්ඛාරිය සත්‍යං කියන දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධයං දුක්ඛ නිරෝධගාමී පටිපදා අවිසත් සම්පී මේක දුකක් මේ දුක්ඛ සම්පේ මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ කියන ආර්ය සත්‍ය තුන දැක දැක සංවර වෙන්නට ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නටයි අපි යන්නේ හතරක් අවබෝධ කිරීමට නෙවෙයි දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ ඒ සඳහා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා සහානිකලියතු වැඩි වෙන ධර්මයේ අමුදේ සත්‍ය වශයෙන් දකිනවා භාවිතා කළ යුතු ධර්මයේ මාර්ග සත්‍ය වශයෙන් දකිනවා. ඊට පස්සේ සියලුම ධර්ම ප්‍රහාණය කියන්නේ නිරෝධ සත්‍ය අපි දකින්නේ සාක්ෂාත් කරන්නේ සඳහා අපි මේ කටයුතු කරන්නේ. එම නිසා අර බණින උප උදාහරණයක් අපි ගත්තොත් නිමදී අපි අවබෝධ කරගන්නවා මේ පහළ වෙන්නේ පහළ වෙන්නේ යන්නේ අනිත් කිසිවක් නෙවෙයි දුක්ඛ සත්‍යය කියලා. ඒ කියන්නේ අපිට ඒ ශබ්දයේ ඇසෙන නිසා සංස්කාර ජනිත වීමේ කාන්ත දුක්ඛ සත්‍යය. මේ සංස්කාර ජනිත කරවා ගන්න පුද්ගලයා දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. කියන්නේ කොහොම අපසර සංස්කාර ජනිත කරනවා අපි නැවත ඒකට ප්‍රති අපසර කර්ම රැස් කරනවා අපි දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙනවා. මෙන්න දුක්ඛ සත්‍යය මේ ඇති වෙන්නේ දුක්ඛ සමුදය සත්‍යය. මේ සම්බුද්ධ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි නැති කළ යුතුයි ඒකයි මාර්ග සත්‍ය කියන්නේ. මේක අත්හරින්න තෝරන අත්හරින්න තෝරන ප්‍රහාණය කරන්න තෝරන. මේකයි මාර්ග සත්‍ය කියලා මේ මාර්ගත්‍රය දෙස අපි බලන. අත්නා ඇති සමාධි මස්තුන් නැති කෙනෙකුට කරන්නට බෑ. එහෙම දකිනකොට ඇත්ත වශයෙන්ම අපට හමුවන සම්මෝහන සෑම අරමුණක් තුල විඳින මේ චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් මේ මාර්ග සත්‍ය නැත්නම් සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය කියන සත්‍ය තුන ප්‍රයාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට එම නිසා මේ හමුවන හමුවන අරමුණු තුලින් ඇතිවන චතුරාර්ය සත්‍ය දර්ශනය දැකීම විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය, සම්බේ සත්‍ය, මාර්ග සත්‍ය දෙකේම මහෝපකාරී වෙනවා. අපේ වෙන සංස්කාර දෙීමට. එම නිසා මේ ජීවිත සත්‍ය දැක දැක අපට සංවර වන්නට පුළුවන්. එහෙම දකිනකොට දුක්ඛ සත්‍යය කියන දුක්ඛ සත්‍ය අනුභව කරන පුද්ගලයෙක් නෑ. සමුදය සත්‍යය කියන සමුදය සත්‍ය වඩන කෙනෙක් නෑ. මාර්ග සත්‍ය තියෙනවා මාර්ග සත්‍ය ප්‍රබල කරන තියෙනවා සංස්කාර ධර්ම ඇති වෙනවා සංස්කාර ධර්මම නැති යනවා මේ හැර මෙතන මොනවද සංඥාකෝ කියන්නේ මේ සත්‍ය හරියට දැක දැක අපේ භාවනාව කරන්නට පුළුවන් නම් අපි එන්න එන්නම නිවනට තව තවත් සමීප වෙනවා අපේ ජීවිතය තුළදී මේවා අපට හැකි හැකි අන්දමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් අප නිවන් මඟ ගමන් කළා වෙනවා මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කිරීමට. තවත් කෙනෙකුට පුළුවන් ක්‍රියාත්මක කරන්නට මේකේ කිසිමක ක්‍රියාවලිය හරියට දැකීම තුනේ. ඒ කියන්නේ මේ භාවනාවේදී සම්පූර්ණ විදර්ශනා භාවනාවක් වෙනවා. එදිනදා ජීවිතයේත් එතකොට විදර්ශනා භාවනාවක් වෙනවා. අර ශබ්දය විස බලනවා. ශබ්දයේ ඇහෙනකොට ඒක දැනගන්නා සිත දිහා ඊළඟට බලනවා. නැවත ශබ්දය බලනවා. නැවත ඒක දැනගන්න සිත දිහා බලනවා. ශබ්දයේ රූපය ඒක දැනගන්නා සිත නාමය නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම කෙනෙකුට බල බලා සිටින්නට පුළුවන් ඒකින් අපි අවබෝධ කරනවා මෙතන නාම ධර්ම ඇතිවීමත් රූප ධර්ම ඇතිවීමත් කර අන් කිසිවක් නැහැ නාම රූප නාම රූප වශයෙන්ම දකිනවා නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට පළමුවන විදර්ශනා ඥානයේ උපකාර වන විදර්ශනා ඥානයක් නාම රූප පරිච්ඡේද ඥානය ඒ ඇති කර ගැනීමට අපට මෙලෙස කටයුතු කිරීම බොහෝ දුරට උපකාර වෙනවා. භාවනා කරනකොට අපි විශේෂයෙන්ම නාම රූප දෙක වෙනින් වශයෙන් දකින්නට ඕන. මේ නාමයේ ස්වરૂපයේ එකට දැන කටයුතු කරපු නිසායි අපි මෙතන සත්‍ය පුද්ගලයෙක් ඉන්නයි කියලා මුලාවෙන් මුලාවටපත් මේ සසරින් සසරට ගමන් කරේ. දුකෙන් දුකටම පත්වන්නට අපිට සිදුවනේ. ඒ නිසා මේ නාමයේ ස්වરૂපයේ දෙන්නේ වශයෙන් දැක දැක අපිට හමුවන හමුවන අරමුණ වල ඇත්ත ඇතිකතියෙන් මෙලෙසින් අපි දකිනවා. මෙහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් ප්‍රඥා වන්තයෙකුට. ඒකත් ප්‍රඥාව තියෙන කෙනෙකුට නම් මෙහිදී සිදුවන පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිනවා. අපේ පංචස්කන්ධය සෑම මොහොතකම ඇති වෙනවා සෑම මොහොතකම නැති වෙනවා. සෑම අරමුණක්ම අපේ ඉන්ද්‍රියන් සම්බවනකොට පංචස්කන්ධය ඇති නැති වෙනවා. දැන් අපි ගත්ත උදාහරණයයි දිගටම අපි මේ ගෙනියන්නේ අපිට කෙනෙක් බලනකොට එහිදී අපිට ඒ ශබ්දයේ කණේ වැටීම නිසා දැනගන්න සිත පහළ නොවන්න විඥානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා මේ ශක්තිය අපි ඉතින් හඳුනා ගන්නවා. හඳුනගන්නේ කොහොමද? මේක නරක සත්‍යයක්, මේක හොඳ සත්‍යයක්, මේක පරස්පරකිනයක් මේ ආදී වශයෙන් හඳුනීමක් නැති වෙනවා. මේ හඳුනා ගැනීම වලට කියන්නේ සංඥාව, සංඥා ස්කන්ධය, මෙන්න සංඥා ස්කන්ධයත් ඇති වෙනවා නැති වෙනවා. එතකොට අර සත්‍ය කියන්නේ රූපයක්, අපේ කන කියන්නේ රූපයක්, මුළු ඇඟත් රූපස්කන්ධය. මෙන්න රූපස්කන්ධය. දැන් මේ සත්‍යයේ සංය වේකනක් පස්සේ විසක් පහළ වුණා කියන සංඥාවක් ඇති කරගත්තා. ඒ සංඥාවට අනුකූලව වේදනාවක් පහළ වෙන අපි මේ අපිට නරක විසක් නරක සංඥාවක් ඇති කරගත්තොත් මේ නරක සත්‍යයන් නරක සත්‍යයක් කියලා දුක්ඛ සහගත වේදනාවක් ඇති වෙනවා. මේ සබ්දයේ හොඳ එකක් හොඳ එකක් කියන එක කියනකොට සුඛ සහගත සමාහිත ඒකා සහගත වේදනාවක් ඇති වෙනවා. එහෙම නැතුව නරකක් නරකක්වත් හොඳක්වත් නැතුව සද්දේ දෙස බලන්න පුළුවන් නම් මැදහත් වේදනාවක් ඇති වෙනවා. සංඥාවට අනුකූලව වේදනාව ජනිත වෙනවා. මේ වේදනාව නැවත සංඥාවක් බවට පත් වෙනවා. මොකද අපි දන්නන දෘෂ්ටි කෝණයට අනුව ඒ වෙනස් වෙන නිසා. මේ විදිහට මෙතෙන්දී ඇති වෙන වේදනාව දෙස අපි බලනවා. මරක ශබ්දයේ උත්පත්ති රූපයේ දැන් සිට ඊට පස්සේ සංඥාය දැන් මොන වේදනාවක් මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමයි මේ බලන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දවසක නිවන සාක්ෂාත් කරන්න බෑ. මේක ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන එලෙසින්මයි බව. එනිසා අපි එදිනදා ජීවිතයේදී හම්බවන හැම සෑම අරමුණු තුළදී මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනවා. දැන් ඊළඟට අපිට බණ්ඩ බණ්ඩකොට ශබ්දය එනවා දැන් අපේ සිත තුළ සමහර විට ඒකට ප්‍රතිවචන කීමට අදහස් පහළ වෙනකොට චිත්ත සංස්කාර ගලන්න පටන් ගන්නවා මෙන්න චිත්ත සංස්කාර ධර්ම දැන් අපි බලනවා ඒ ස්කන්ධ පංචකයේ දේශන මෙන්න රූපස්කන්ධය මෙන්න වේදනාව මෙන්න සංඥා මෙන්න සංඛාර මෙන්න විඥාන මේ පංචස්කන්ධය හැර මෙතන වෙන මොනවද ශේෂ වන්නේ මේක හරියට ක්‍රියාත්මක වෙනකොට මෙහිදී අපට දක්නට ලැබෙන්නේ ශූන්‍ය ස්වરૂපයක්. මේක මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද? මේ ඇතිවි නැතිවි යන මේ නාම රූප හැර මෙන්න මොනවද මේ තියෙන්නේ කියන අවබෝධය අපට ඇති කරගන්නට පුළුවන් නම් මේදී අපේ ඥානය හරියට ක්‍රියාත්මක වෙනවා ඥානය අපි සංවර වෙනවා තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒවා ධාතු වශයෙන් මෙනෙහි කරලා ඥාන සංවරය ඇති කරන්න පුළුවන්. ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු. අටහවක ධාතු කියන ධාතු 18ක් වෙනවා. ඒ ධාතු 18 එකේ එක ඉන්ද්‍රියක තුන තුන වැඩි වුණාම ඉන්ද්‍රිය 6 වැඩි වුණාට පස්සේ 18ක් වෙනවා. ශබ්දේ වෙනම ධර්මයක් සද්දේ දැනගන්න සිත වෙන ධර්මයක්, සද්දේ වදින කන වෙන ධර්මයක් මේ ධාතු තුනක්. ධාතු කියන කී අදහස සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි ක්‍රියාමාත්‍රයක් පමණයි කියන එක. එතකොට අපට පුළුවන් මෙන්න මේ ධාතු වල ක්‍රියාවලිය දකින්නට. එක්කෝ සද්දේ දේශ නැත්නම් කන දේශ නැත්නම් සෝත විඥානයේ දේශ බලනවා. මේ බලනකොට මේ ධාතු වල ක්‍රියාත්මක ක්‍රියාත්මක වීමක් හැර මෙතන අන් කිසිවක් නැහැ නේද කියන අවබෝධය දකිනවා. ඒ වගේම අනිත් ඉන්ද්‍රයන්ටත් මේවා අන්නේ ඥානයේ වශයෙන් අතුරුමි ඒ ඒකේ ඒ ඇතුළ තියෙන ශක්ති ස්වરૂපය ඇත්ත ඇති ස්වභාවය මත අවබෝධ කරගන්නවා. අපි මේක උදාහරණයක් ගන්න මේ විකසන මේ උදාහරණ අනුකූලව අනිකුත් ඉන්ද්‍රියන්ට දෙලෙසම කටයුතු කළ යුතු බව මෙහර අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අපට පුළුවන් ඥාන සංවරයක් ඇති කර ගැනීමට මේ ධාතු ධාතු වශයෙන් අවබෝධ කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ මේ නාම රූප පැහැදිලිව දැකීම සංස්කන්ධයේ ඇතිවීම නැතිවීම පැහැදිලිවම අවබෝධ කර ගැනීම නැත්නම් මේ ධාතු 18 යථා තත්ත්වය අවබෝධ කිරීම එහෙම නැත්නම් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නැත්නම් පටිච්චසමුප්පාද ධර්මයේ අනුයන් ක්‍රියාත්මක වීම සහ ඇතිවීම නැතිවීම පටිච්චසමුප්පාද ධර්මයන් නිරෝධ වීම දැකීම මේ ආදී දේවල් දැකීමයි විදර්ශනා කියන්නේ මේවා දැකලා තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ එනිසා ප්‍රඥාව විස අධිකතම කොට නම් මේ ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා දැන් වේලාව 9:35 ආසන්න නිසා පැයකට කලින් විනාඩි දෙකයි තියෙන්නේ. මේ දේශනාව දිගින් දිගට මම පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඥාන සංවරය ගැන කතා කරනවා නම් පැය 10ක් පමණ කතා කරන්නට කරුණු තිබෙනවා. විස්තර කරනු දේවල් තිබෙනවා. එවැනි විස්තරයකට දැන් අවකාශ නැහැ. 9:00 ආසන්න නිසා මේ දක්වා ප්‍රකාශ කළේ බහලා ඒ පාඨ සාරාංශයේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මේ අපේ බලාපොරොත්තු වන ක්ලේශ ප්‍රහාණය ලබා ගැනීමට නම් එක් ආකාරයකින් අපි පස් ආකාරයකින් අපි සංවර වෙන්න ඕන හික්මෙන්න ඕන සීලෙන් සංවර වෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා සතියෙන් සංවර වෙනවා නැත්නම් සාන්තියෙන් ඉඳීමේ සංවර වෙනවා, දීමේ සංවර වෙනවා, මාන්නයේ පීඩිතේ ප්‍රඥාවෙන් සංවර වෙනවා. මෙන්න මේ සංවර වීම තුළින් තමයි අපි ඉදිරියේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙන අපේ භවනාමය අධ්‍යක්ෂණයට බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨ ප්‍රහාණය සිද්ධ වන්නේ විශේෂයෙන්ම පදන්න වශයෙන් දැන් කෙලස් පාඩම් ගත වෙනවා. තාවකාලික වශයෙන් මේ තුන්වත්යේදී සිත තුළ දැන් කෙලස් නැහැ. ඒ වාස්තවයන් වශයෙන් සිහිසුළු කාලයකට යටපත් වීම ඊට පස්ව විස්කම්බන වශයෙන් යටපත් කරනවා නැත්නම් ධ්‍යාන වලින් වාගේ නැත්නම් විදර්ශනා සමාධියෙන් වගේ බොහෝ කාලයකට බොහෝ වේලාවක් පිළිස් ගන්න දෙන්නට නොදී සිට සම්පාදනය පිළිසිත සබා ගන්න ඊට පස්සේ සමුච්ඡේද වශයෙන් නැවත දුක දිනවාදී පරිදින කෙලෙස් ප්‍රහාණය කරනවා ඒවයි ඉදිරියට විස්තර කරන්න වන්නේ ඒව විස්තර කරනකොට නිරාශාසියෙන්ම අපට කීමද සිදුවන්නේ විදර්ශනා සමත භාවනා දෙක පිළිබඳවයි ඊළඟ සතියේ සිට භාවනා මුලින් සිට කියාදීම තම බලාපොරොත්තු වෙන මේකත් ප්‍රකාශ වෙන්නේ භාවනාවට මූලික වූ කරුණු කීපයක් පමණයි තව සමාජ දේශනා දෙකක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙනවා ඇති මේ තුනක් අයට මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඒ ලබපු අත්දැකීම ඒ ලබපු අවබෝධය තුළින් ඒ ධර්මයේ එදිනදා ජීවිතයේදී නැත්නම් භවනා කරන කාලය තුළදී ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ලැබිලා ඒ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වාසකෝ ශූන්‍ය සංස්කාරයේ ඇත්ත ඇතිව කියන දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන විශ්වාසීමටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා